එහෙමයි ස්වාමින් වහන්ස අවසාන ප්‍රශ්න දෙක ගෞරවනීය ස්වාමින් වහන්ස අදිමෝක්ෂය තවදුරටත් පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටි. රේරුකාණ මහානායක හඳුරන්ගේ අභිධර්ම මූලික කරුණු පොතේ ප්‍රකීර්ණක චෛතසික යටතේ තුන්වැනි චෛතසික ධර්මය ඒ පොත අරගෙන හොඳට කියවලා බලන්න.